ආනන්ද මහින්කන්ද මහත්මයා ස්වාමීන් තෙරුවන් සරණයි. ආව ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් මේ අදත් අර ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේ හැමදාම කරනවා. බොහොම පිං ඔබ වහන්සේනේ මේ අර අර දානය ගැන ඔබ වහන්සේ කියද්දී මට මතක් වුණේ මේ දැන් ඔබ වහන්සේ සඳහන් කරන්නේ අවශ්‍යතාවය සඳහා තමයි ඒක වෙන්න ඕනේ කියලා. ආ. එතකොට ඒ ඇත්තම ඉතින් එහෙම තමයි වෙන්න ඕනේ කියලා මමත් හිතන් හිතන් ඉන්නවා. නමුත් දැන් සමහරක් වෙලාවට අපිට කියනවා ඇහෙනවා මේ දානේ තියෙන අතහරින්ද මේ අතහැරීම සඳහායි දානේ වෙන්න ඕනේ දානේ දුන්නෙන් පස්සේ ඒක ආයෙ හොයන්න බලන්න යන්න ඕනේ ඒ වැඩේ වුණාද නැද්ද කියන එක වෙනම කතාවක් ඔය ආදි වශයෙන් සමහරක් වෙලාවට අපට ඇහෙනවා නමුත් සමහරලාට අපි දීපු දානයක් මේක හරියට පරිහරණය වුණාද කියලා බැලීම මම හිතන්නේ අපේ යුතුයකම කියලා හිතන අවස්ථාවල් තියෙනවා ඉතින් ඒක ගැන ඔබ වහන්සේ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සරණයි ඒකත් ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක් දැන් දානය කියන්නේ අත්හැරීමයි කියලා කියනවා නම් ඒ ප්‍රකාශනය වැරදි. ඒක හාමුදුරුවෝ කිව්වත් ගිහියා කිව්වත් ඒ ප්‍රකාශනය නිවැරදි නෑ. මොකද අපිට අත්හැරීම කියන එකට වෙනම පාරමිතාවක් තියෙනවා. නයිස්කාම්. කාමයන් දුරු කිරීම. එකම කාරණයට පාරමිතා දෙකක් තියෙන්න ඕනේ. එතකොට නයිස්කාම් කියන්නේ ඒ ඒ කාමයන් අත්හැරීම. එතකොට දානය කියන එකේ අත්හැරීමක් තියෙනවා. අත්හැරීමක් තිබුණා නේද? ප්‍රධාන කාරණේ වෙන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවීම. ඒ අනුන්ගේ යහපත වෙනුවෙන් අපට අත්හරින්න වෙනවා. ඒ නිසා එතන අත්හැරීම අනිවාර්ය කාරණයක්. හැබැයි ප්‍රධාන කරුණ වෙන්නේ ඒක නෙමෙයි. දැන් අර ඉන්දික මහත්තයා ප්‍රශ්නේදීත් අපි පැහැදිලි කළේ දැන් බෝසතාණන් වහන්සේ දරුවන් දන් දුන්නා. එතරම්දී උපේක්ෂාව නිසා තමයි අර නොසුදුසු ආරාත් නුසුදුසු ඉල්ලීමක් කරනකොට නොගැටී ඉන්න පුළුවන් උනේ උපේක්ෂාවෙන්. හැබැයි උපේක්ෂාවෙන් දන් දෙන්න බෑ. ඒතර දානය කියන්නේ වෙනම කාරණයක්. එතන දානයයි ප්‍රමුඛ කාරණේ. උපේක්ෂාව කියන්නේ ඒකට සහායක පසුබිම් අන්න ඒ වගේ අපි දානයක් දෙනකොට අත්තරීම කියලා කියන්නේ එහි පසුබිම් කාරණේ. ඒකේ මුඛ්‍ය කාරණේ ප්‍රධාන කාරණේ වෙන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් කැපවීම. ඒ නිසා එතකොට දාණය තුල වෙන්න ඕන අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් මට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒක කිරීමේදී අපට ඒ ඒ අවස්ථාවත් එක්ක තමයි අපි කල්පනා කරන්නේ අපට පුළුවන්ද ඒ ඒ තැනට ගැලපෙන හැටියට මනස සකස් කරගෙන ඒ කටයුත්ත කරන්න. දැන් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා නම් ඒ පූජාවේදී අපි පූජා බුද්ධියනොයි එක දෙන්නේ. ඒතර දුගියාට, මගියාට, යාචකයාට දෙනකොට අපි අනුග්‍රහ බුද්ධියෙන් හෝ එහෙම නැත්නම් අනුකම්පා බුද්ධිය. ඒතර අනුකම්පාව ඇති කරනකොට ඒතනත්තාගේ 아무තු ගුණයකට ගරු කිරීමක් කියන කතාවක් එතන නැහැ. ඒතර ඒතනත්තාගේ කුසගිනි නිවීම, සුව පහසුවක් සැලැස්වීම කියන කාරණා. එතකොට බුදුරජාණන් වහන්සේට පූජා කරනකොට අපි ගුණය සඳහායි පූජා කරන්නේ. දැන් දැන් මෙහෙම පූජා කළාට පස්සේ පසු විපරමක් කරන එක සුදුසු නැද්ද? පසු විපරමක් කරන එකේ යෝග්‍ය තැන් තියෙනවා අයෝග්‍ය තැන් තියෙනවා. එතකොට බොහෝ කොට දානයක් දුන්නා නම් පසු විපරම් කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ పూర్ව විපරම් කිරීම. <laughs> ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමසා දන් දී එතකොට විචේය දානං සුගතප්පසත්තම් විමසා බලා දීම තමයි බුදුහාමුදුරුවෝ අනුමත කරන්නේ. විමසා බලනවා කියලා කියන්නේ මොකක්ද? එක එක ආකාරයෙන් අපිට විමසන්න පුළුවන්. මේ සිල්වන්තයේද, දුස්සීලයේද ඕන ක්‍රමයකට විමසන්න පුළුවන්. එතකොට මේ විමසීම කුසල මූලික නම් ඒක పూర్ව චේතනාව හැටියට දාණයට සහාය වෙනවා. ඒ විමසීම අකුසල මූලික නම් పూర్ව චේතනාව හැටියට දානමය කුසල හීන වෙන්න හේතු වෙනවා. එතකොට ඉතින් ඒ නිසා විමසන්නේ අපි කුසල චේතනාවෙන් නම් තමයි වඩා වැදගත් වෙන්නේ. නමුත් සමහරු අර දූෂිත අකුසල චේතනාවෙනුත් විමසන අවස්ථා තියෙනවා. කොහොම වුණත් විමසීම කියන එක කලින් කරනවා රෙන්න පස්සේ කළාට වැඩක් නැහැ. අපි හිතමු දැන් අපි මේක දුන්නට පස්සේ ආයේ මේක පාවිච්චි කළාද නැද්ද කියලා සෙවීම තුළ අපට දැන් අපි හිතමු අපි යුතුයකමක් හැටියට නැවත නැවත අනුග්‍රහයක් නම් කරන්නේ මාසික දීපනාවක් නම් අපි කරන්නේ එතකොට එතන තියෙන අනුග්‍රහ බුද්ධිය අනුග්‍රහ බුද්ධියෙන් යමක් කරනකොට අපට ආය ආය විමසන්න සිද්ධ වෙනවා මොකක් නිසාද මේක හරියට පරිහරණය කරන්නේ නැත්නම් අපි නැවත නැවත අනුග්‍රහ කරලා වැඩක් නැහැ හැබැයි අර පූජා බුද්ධියෙන් දෙනකොට අපි ඒක දුන්නා ආයේ ආපස්සට ඒකේ අනුග්‍රහයක් අපි සොයන්නේ නැහැ. ඒ නිසා පූජා බුද්ධියෙන් දෙනකොට කලිනුයි විමසන්න. මුලින් සොයලා බලන්න ඕන මේ දෙන තැනත්තා දෙන්න සුදුස්සෙක්ද ලබන්න සුදුස්සෙක් මම මොන පදනමකද මේක දෙන්නේ. එතකොට ගුණය සලකාගෙන දෙන්නේ එහෙනම් හැබෑවට ගුණවන්තයෙක්. සීලය සලකාගෙන දෙන්නේ එහෙනම් හැබෑවට සීලවන්තයෙක්. ಗುಣධම් වඩන්න උපකාරයක් හැටියට දෙන්න. එහෙමනම් හැබැයිවට ಗುಣධම් වඩන කෙනෙක්. ඒක කල්ලාතුව විමසලා දීලා එතනින් අතහරින්නට පුළුවන් ඒක ගොඩක් පහසුයි. නැත්තම් පසුව පසුව ඒක ගැන විපරම් කරන්න ගියාම අපේ හිත දෝෂ වෙනවා. ඒ නිසා දුන්නු දේ නැවත ආයේ පසු විපරම් කරන්න යන්න එපා කියලා කියන්නේ තමන්ගේ මනස කිලිටි වීමේ සම්භාවිතාව වැඩි නිසා. හැබැයි අපි දීම කරලා තියෙන්නේ මගේ මනසේ ಗುಣ වඩව ගන්න කියන පදනමක නෙමෙයි ලබන කෙනා දියුණු කරන්න ඒතනත්තාට අනුග්‍රහයක් කරන්න ඒතනත්තා ටිකෙන් ටික සංවර්ධනය කිරීමේ සැලැස්මක් හැටියට නම් අපිට යලි යලි සොයා බලන්න වෙනවා ඒ දීපු දෙයින් එයා මොකද්ද කළේ හරියට ප්‍රයෝජන ගන්නවද මම දෙන ශිෂ්‍යත්වයෙන් හැබෑවටම ඒ ඒ දරුවා ඉගෙන ගන්නවද ඉතින් ඉගෙන ගන්න නැත්නම් ඒ ශිෂ්‍යත්වය ඒ දරුවාට දීලා වැඩක් නැහැ නේ තව ඵලදායක තැනකට දෙන්න පුළුවන් අන්න ඒ වගේ අපට අපි ඉලක්කගත කරන්නේ මගේ මනස තුල ಗುಣධම් දියුණු කර ගැනීම කියන තැන නම් අපි සැලකිලිමත් වෙන්න වෙනවා අපේ මනස කිලිටි කරගන්න නැතුව අපි ලෝකෙට යහපත කිරීම කියන එක නම් සැලකිලිමත් වෙන්නේ එතනට යහපත වෙනවද කියලා සොයලා බලන්න වෙනවා. අපි මේ දෙකම නම් බලාපොරොත්තු වෙන්නේ අපේ මනසත් දූෂ්‍ය කරගන්න නැතුව ලෝකෙට උදව් කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. අපි අපේක්ෂා කරන්නේ ආධ්‍යාත්මික දැක්මක් තුල දෙන්න නම් මෙතන සත්ව පුද්ගල ස්වභාවයකින් තොර බව දැනගෙන හොඳ දැක්මකින් විමර්ශනයකින් යුක්තව ඒ දේ දෙන්නට උත්සාහ කරන්න ඕන තමන්ගේ මනසෙත් ಗುಣ වැඩෙන හැටියට ලෝකෙටත් යහපත වෙන හැටි. එතකොට මේ මේ தත්වයන්ගෙන් අපි කොතනද ඉන්නේ කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ අපේ මානසික පුළුල් බවත් එක්කලා. අපි කොච්චර සතිය සම්පජඤ්ඤය මේ වෙනකොට පුළුල් කරලා තියෙද. දැන් ඔය සතිය ගැන කියනකොට අපි නිතර නිතර කියවන්නේ සතිය කියලා කියන්නේ මේ වර්තමාන ධර්ම ගැන සිහිපත් වීම විතරක් නෙමෙයි කියන. සතිපට්ඨාන කියන්නේ වර්තමාන ධර්ම පිළිබඳව සිත පුහුණු කරන එක සිහිපත් වෙන තැනට පුහුණු කරන. හැබැයි ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිරකතම්පි චිරභාසිතම්පි සරිතානුස්සරිත බොහෝ කලකට පෙර කළ කී දේ සිහි වෙන්නට ඕන. ඒතර කලකට පෙර කළ කී දේ සිහි වෙන්න ගියාම අපිට සමහරට කුණු ගොඩවල් ඒකට හේතු වෙනවා. ඒ නිසා අතීතයේ දේවල් හිතන්න එපා. ඒව ගැන සැලකිලිමත් වෙන්න එපා. අතීතයේ මනුස්සයා මොන අපරාධය කළත් දැන් දෙන දේ අපි සදහැසිතින් දෙන්න ඕනනේ. ඒ කළ කී දේවල් අදාළ නැහැ. ඒවා පටලවා ගන්න එපා. එහෙම උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි එහෙම උපදෙස් දෙන්නේ ඒතනත්තාගේ මනස දූෂ්‍ය වීම වළක්වන්නයි. හැබැයි ඒතනත්තාගේ සතිය සම්පජඤ්ඤේ වඩා දියුණු වෙලා තියෙනවා ඔහු වර්තමානයක් දකින්න ඕන අතීතයක් දකින්න ඕන. ඒ දෙපසම දැකලා මේ හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රඥාවෙන් තේරුම් අරගෙන අතීත සිද්ධිය පිළිබඳ ගැටෙන්නේ නැතිව වර්තමාන අවශ්‍යතාවය සඳහා අනුග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අනාගතයේත් ඒ පිළිබඳව දුන්නට පස්සේ ආයි පස්සේ පසු විපරම් කරන්න එපා. ඒ මොකටද අපේ හිත රැකගන්න. හැබැයි අපේ සිහිය ප්‍රඥාව දියුණු නම් අපිට ඉදිරියටත් පුළුවන් සොයා බලන්න, විමසා බලන්න. ඇත්තට මේ දීපු දෙයින් පළක් වෙලා තියෙනවද? එමනම් මීට පස්සේ දෙනකොට වඩා ඵලදායක විදිහට කොහොමද දිය යුත්තේ? ඉතින් එතකොට අපි අපිට කොහොමද ක්‍රියා කරන්න පුළුවන් කියන එක තීරණය වෙන්නේ අපේ සති සම්පජඤ්ඤයේ පුළුල් බව මත. අපේ සති සම්පජඤ්ඤය ඌනනම් අපි වැඩිපුර ඒකට ඇඟිලි ගහන්න නැතුව ඉන්න එක තමයි අපේ හිතට සුවදායක. අපේ හිතට යාපතක් වෙන. ඉතින් ඇත්තටම ඒක එක්තරා සමත ක්‍රමයක්. සමත ක්‍රමයක් කියලා කියන්නේ අපේ මනසේ ප්‍රශ්නයක් අරුබුදයක් ඇති වෙන්න තියෙන ඉඩ අවුස්ස ගන්න නැතුව අපි පරිස්සම් වෙනවා. දැන් සබ්බාසව සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ක්ලේශ ප්‍රහාණය සඳහා උපාය මාර්ග හතක් දේශනා කරනවානේ. ඒකේ එකක් තමයි පරිවර්ජනා පහතම දුරු කරනවා. අදිවාසනා පහතබ්බා ඉවසනවා. පච්චවෙක්කන එතකොට ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට මේ විදිහට එක එක ක්‍රම එතනට යෝග්‍ය ක්‍රමය පාවිච්චි කරන්නට ඕන. එතකොට අපේ මනස සති සම්පජඤ්ඤයෙන් වැඩිලා අඩු නම් හොඳම දේ තමයි කල්ලාත්ව පුළුවන් හැටියට විමස බලලා ආයෙ පස්සේ ඒක ගැන පුරු ගහන්න යන්න නැතුව ඉන්න එක තමයි හිතනරක් කරගන්න නැතුව ඉන්න හොඳම දේ. හැබැයි මොන විදිහෙන් දේවල් සිද්ධ වුණත් මගේ හිත කැළඹෙන්නේ නැතුව මට ඒකත් ප්‍රඥා උපදවා ගන්නට හේතුඵල ධර්මතාවය දකින්න සංස්කාරයන්ගේ යථා ස්වභාවය දකින්න පුද්ගලයන්ගේ පොදු ලක්ෂණ දකින්න මට ඒක උදව් වෙනවා නම් පස්සේ ඕන තරම් විමසුවාට වැරද්දක් නැහැ. ඔසන්න සිතාමත්ම පැහැදිලි ඇත්තට මේ කරුණ ඔබ වහන්සේ සඳහන් කරා මේ බොහෝ දෙනෙක් මම හිතන්නේ පටලවා ගන්න තැනක් මෙතන මේ ඒ අවසානයේ එතන අවසාන දිසානද එතන ඇත්තරම තමන්ගේ ප්‍රඥාවයි බුද්ධියයි අවංකභාවයයි ඔය කරුණු ටික ඔක්කොම ගැලපෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මම සිහි බුද්ධියෙන් නම් ඉන්නේ මට මගේ මනස පිළිබඳ විශ්වාස මට නිදහස්ව කටයුතු කරන්න පුළුවන්. ඒතර එහෙම නැති තැන්වලදී තමයි මම යම් යම් සීමා තියාගන්නේ. මේ සීමාවෙන් එහාට ගියොත් මට එතනින් එහාට හිත කැළඹෙනවා. එතනින් එහාට මට දානි දෙන්න වෙන්නේ මට දානි දෙන්න එපා වෙනවා. ඒ මොකද අර අර උපේක්ෂා මට්ටමට සිත පුහුණු වෙලා නැහැ. ඉතින් උපේක්ෂා මට්ටමට සිත පුහුණු කරගත්තට පස්සේ ආයෙ පස්සේ බලනකොට මේ මිනිස්සු ඒක විගුණගෙන කාලා වුණත් ඒක මට අදාළ නැහැ. මගේ මනස උපේක්ෂා සහගත නම් ඒ කාරණේ දැක්කයි කියලා මගේ මනසට ප්‍රශ්නයක් ඇති වෙන්නේ හැබැයි නැවතමම දෙනකොට ඒ විදිහට දැන් ඒ විගුණගෙන කාලා වුණත් ඒකෙන් හොදක් නම් වෙලා තියෙන්නේ. මම ඒකෙන් කලකිරෙන්නේ නැතුව ඉන්න මට පුළුවන් වෙනවා. මගේ මනස වැඩිලා නම්. හැබැයි මම දුන්නේ අසරණයි කියලා හිතාගෙන මේ මිනිහා මේක විකුණලා කාගෙන ඇත්තටම මේ මිනිහයාට අපි දීපු දේ වැඩක් නැහැ. මේ මිනිහයාට ඒ වෙලාවේ මුදලකුයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ මිනිහා විකුණලා මුදල් අරන් දෙන්න. ඒක නුවණින් දකින්න අපිට බැරි නම් මන් දීපු දේ මෝ විකුණගෙන කාලානේ කියලා අපිට තරහක් ඇති වෙන්නේ. ඊට වැඩිය හොඳයි හොයන්න නැතුව ඉන්නේ. හැබැයි අර අවශ්‍යතාවය හරියට දැකලා හරියටම අපි ඒතනත්තාට පිහිට වෙන්න උදව් කරන්න හිතාගෙන දුන්නේ ඒ දින්නු දේ පස්සේ විපසා බලනකොට අපිට තේරෙනවා නම් මේ මනුස්සයා විකුණලා සල්ලි අරන් කියලා. එතනින් පස්සේ අපිට දැනෙන්න ගන්නවා මොහුට මේ ද්‍රව්‍ය දුන්නට වැඩක් නැහැ. ඔහුට මුදලකුයි අවශ්‍ය මෙන්න මේ අවශ්‍යතාවය කරගන්න. එහෙනම් ඒක සම්පාදනය කරලා දීම වඩා වැදගත් වෙනවා. ඉතින් එහෙම හිතන්න පුළුවන් වෙන්නේ උපේක්ෂාව ප්‍රඥාව යම් ප්‍රමාණයකට වඩවගත්තු මනසකට විතරයි. ඉතින් අද වෙලා තියෙන්නේ මේ ධර්මකාරණා එක තැනකට ගැලපෙන විදිහකට හඳුනාගත්තාම ඒක සමස්තයට පොදු ධර්මතාවයකට කලපනවා. ඒක ලොකු පටලැවිල්ලක්. හාමුදුරුවත්ෙන් පව ඔය පටලැවිල්ල වෙනවා. දැන් අර පහුගිය කාලේ එක හාමුදුරුවෝ මොකද්ද මනක් කියලා මේ බොරු කිව්වමයි ගැහණු දරුවෝ උපදින්නේ කියලා. එතකොට මේ කතාව බොරු කීමේ ආදීනව දක්වන තැන අතරතුරේ දක්වන එක කාරණය. එතකොට ඒ කාරණය බොරු කීම නිසා නිරය උපදිනවා බොරු කීම නිසා කටගඳ ගන්නවා බොරු කීම නිසා දත් කුණු වෙනවා කට විකෘති වෙනවා මුහුණ විකෘති වෙනවා බොරු කීම නිසා අන් අය තමන් ඇත්ත කිව්වත් පිළිගන්නේ නැතු වෙනවා බොරු කීම නිසා අමුසමියන් අතර සම්බන්ධය දුරස්ත වෙනවා බොරු කීම නිසා දරුවන් නොලැබී යනවා ඔහොම කියාගෙන ඇවිල්ලා තමයි දරුවන් ලැබුණේ වී නමුත් උපදින්නේ ගැහණු දරුවන් පමණයි කියන එක එතනටයි කියන්නේ. ඊට පස්සේ තවත් ඒකේ ආදීනෝ ටිකක් කියාගෙනවා. දැන් මේ මැද කියපු එක තැනක් අරගෙන ඒක මතු කරනවා බොරු කියන අයට තමයි ගැහණු දරුවන් උපදින්නේ. ඉතින් එතකොට දැන් මේ බෝසත් මාතාව මහා මායා දේවිය උපන්නේ ඒ අම්මා තාත්තා බොරු කිව්ව නිසා. එතකොට යසෝදරාව උපන්නේ අම්මා තාත්තා බොරු කිව්ව නිසා. ඉතින් අන්න එහෙම ධර්ම ගස්ඨන කියන්නේ මත ගස්ඨනයක් ඇති වෙනවා අර ධර්ම කරුණු එක තැනක තියෙන දේ සමස්තයට ආරෝපණය කරන්න. ඊළඟට තව දේශනාවල්දී අපිට ඇහෙනවා අර නටගාමිනී කියන ග්‍රාම ප්‍රධානියා ඔහු විවිධ රාගය ඇති වෙන මෝහය ඇති වෙන විදිහ විවිධ සංදර්ශන පවත්වාගෙන යනවා. ඒතකොට ඔහු අන් අයගේ සිත් සතුටු කිරීම නිසා දෙව්ලොව උපදිනවා කියලා තමයි අය හිතාගන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් මේක අහපුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔක මගෙන් අහන්න එපා. ආය ආය අහනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසලයෙන් ඔහු නිරය උපදිනවායි කියලා. එතකොට මේ නිරය උපදිනවා කියලා දේශනා කරන්නේ ඔහු අන් අයගේ රාග, ద్వේෂ, මෝහ ආදී අවුස්සන අදහසින් ඒබඳු දර්ශන තමයි පෙන්වන්නේ. ඉතින් දැන් මේක අරගෙන සින්දු කියන නැටුන් නටන නාට්‍ය දක්වන සම්දර්ශන පෙන්න මේ සියලුම දෙනාට නිරය තමයි හිමි බුදුහාමුදුරුවෝ මේක දේශනා කරලා තියෙනවා කිව්වම ඉතින් ඒක ඇත්ත කතාවක් නෙමෙයි. ඔව් දැන් ඒක තමයි සවන්න දැන් ඒක ඒකත් හරියම වැදගත් බහසේ මතක් කරපු එක දැන් ඔය සමහර කලට දැන් අපි අමරදේ වගේ මහත්මියගේ ගීතයක් අහනකොට මේ සිරිමාබෝ මැද හරි මොකක් හරි වගේ දෙයක් ඉතින් හුඟක් කලකට කෙනෙකුට හිතෙන්න බලන්න කොහොමද දෙන්නේ මේක අහලා මේ අපි අපාය යන්නේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔව් ලෝයට සංගරාවේ තියෙන්නේ මොකද්ද මේක සිංහලෙන් කිව්වයි කියලා මේ මේක ගැන නොසලකා හරින්න එපා. පෙර ඒ සිංහලෙන් කියපු නෙළුම් කවිය අහලා භික්ෂුන් වහන්සේලා 69ක් නියර උඩ වඩිද්දී කවිය අහගෙන ඉඳලා රහත් උනායි කියන්නේ. එතකොට උන්වහන්සේලා කාව්‍ය රසය නෙමෙයි ගත්තේ එහි කියවෙන ධර්මකාරණා. ඊළඟට කවුද මේ කේමා කේමා රූපමදයෙන් මත් වෙලා ඉන්නකොට බිම්බිසාර රජුරුවන්ගේ බිසව. එතකොට ඇය බුදුරජාණන් වහන්සේ වෙත යවන්න කවිකාරයින් ලවා ජේතවනාරාමයත් බුදුහාමුදුරුවෝ ගැනත් වර්ණනා සහිත ගීත සකස් කළා. සකස් කරලා ඒව කියලා තමයි බුදුහාමුදුරුවෝ සහ මේ පරිසරය දකින්න ආසාවක් ඇති කරලා යොමු කළේ. ඉතින් ඒකෙන් ඇය අපාගත වුණේ නැහැ. ඇය රහත් වුණානේ. පස්සේ කාලේ අන්න ඒ ඔව් තවත් තැනක ස්වාමීන් වහන්සේ ඒ වගේ අර මේ බුදුහාඳුරු අල්ලස් දෙන්නත් පුරුදු කරලා තියෙනවා මේ අනේ පිටිසිටුතුමාගේ පුතාට කහවණු දෙන්න පුරුදු කර එහෙමත් කියලා මං අහලා තියෙනවා. ඔව්. ඉතින් අන්න ඒ වගේ හැම පටු විදිහට මේ ධර්ම විග්‍රහ කරනවා. ඊළඟට දැන් දීර්ඝ කාලයක් අපට ඇහෙන කතාවක් නේ අටපිරිකර පූජා කළොත් මහා ලතා පළඳනාව ලැබෙනවා. ඒතකොට දැන් මහා ලතා පළඳනාව ලැබෙච්ච නැති හැමෝම අටපිරිකර පූජා කරපු නැති අයද? අටපිරිකර පූජා කරපු සියලු දෙනාට මහා ලතා පළඳනාව ලැබුණා නම් එතකොට මේ සාසනයේ කී දෙනෙකුට මහා ලතා පළඳනාව ලැබෙන්න ඕනද? ඒතර මහා ලතා පළඳනාව ලැබීම කියන එක අටපිරිකර පූජාවේ එක් ආනිසංශයක්. ඒතකොට ඒක ලබන්නේ ඒ ආනිසංශයට යෝග්‍ය විදිහට ඒ පූජාව කරපු එහෙම දෙයක් ලබන්නට සුදුසුකම පසුබිම සැකසිච්ච එහෙම කෙනෙකුට තමයි ඒ කුසලය ඒ ආකාරයෙන් පළදරන්නේ. එහෙම නැති කෙනෙකුට ඒක මහානකම සඳහා පළ දරන්නට පුළුවන්. එහෙම නැති කෙනෙකුට යසයසුරු භවෝග සම්පත් වලින් ආඩ්‍යව නිවන් දකින්න ඒක පළ දරන්න පුළුවන්. එතකොට අටපිරිකර පූජාවේ ආනිසංස හැටියට තව තැනක දක්වනවා ඉත්ති භාවං නගච්ඡන්ද. ඉතින් ස්ත්‍රී භාවයට යන්නේ නැහැ අටපිරිකර පූජා කළා. ඉතින් අටපිරිකර පූජා කරපු කෙනා ස්ත්‍රී භාවයට නොගියොත් කොහොමද මහලතා පළඳනවල? එතකොට ඒ කියලා තියෙන ධර්ම කාරණේ බොරුද? ඒක ඇත්ත. ඒක ඇත්ත වෙන්නේ ඒ අටපිරිකර පූජා කළාම ස්ත්‍රී භාවයට නොයන්නේ ස්ත්‍රී භාවය අපේක්ෂා නොකොට සසරේ සැරිසරන්නට කැමති කෙනාට ස්ත්‍රී භාවයට ඇද වැටෙන්නේ නැතුව ඉන්න. ඒ ස්ත්‍රී භාවය සඳහා ඇද වැටෙන්නට යම් පසුබිමක් සැකසෙනවා නම් එතනින් රැකෙන්න අටපිරිකර පූජාව හේතුවක් වෙනවා. එතකොට නමුත් හැමදෙනාම ස්ත්‍රී භාවයට වැටලා තියෙන අකුසල කර්මයක් නිසා නෙමෙයි. ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව, ඒගොල්ලන්ගේ අදිෂ්ඨානය, ඒගොල්ලන්ගේ මනෝභාවය. එතකොට ඒ ඒ ඒ මනෝභාවය නිසා කැමැත්ත නිසා කුසල බලය නිසා ස්ත්‍රී භාවයටපත් වීම කියන එක අටපිරිකර පූජාවෙන් වළකින්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ මේ දහම කියලා කියන්නේ හැම තැනටම එක අච්චුවක් නෙමෙයි. ඒ ඒ තැන හේතුඵල ගැලපෙන විදිහ අපි පරිස්සමෙන් විමසා බලන්න ඒක හැමදාටම සාධාරණී කරන්න කරන්න ගියපු ගම එතන හරිදේ මතු කරලා විකෘතියක් ඇති කරනවා. එතකොට ඒක වැරදි කියන්න බෑ. ඒක ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් හරි කියන්න බෑ. ඒක කියපු સંદર્ભය කියපු ක්‍රමය ඒක ගලපු විදිය වැරදි. වටපිටාව වැරදි. අර අලියාගේ මේ නැට්ට බලනවා වගේ මේ වල්ගේ දිහා බලනවා වගේ. අන්න ඒ වගේ. අර අන්දයින්ට හස්තියා දැක්වුවා වගේ වැඩක් වෙන්නේ එතන. ඒක වෙන්න සන්නස බුදුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන ඉතින් මේ මෙච්චර මේ පින්කම් කරන රටේ අපේ මේ මම කියන්නේ කොහේ වුණත් අර මේ නීපොතර ගත්ත පස් ප්‍රමාණයක් වගේ තමයි නිවන් දකින්නේ කියලා <laughs> මේ එහෙම කතාවක් සඳහන් කරලා තියෙනවනේ සන්නස්. ඔව් ඒ කියන්නේ සත්‍යයුක්තව කුසලයේ කරන්නත් ඕන අනිත් එක මේ ධර්ම හඳුනාගෙන මනස ක්ලේශයන්ගෙන් මුදවා ගන්න මේ කියන සූක්ෂම ගුණාංග දියුණු කරනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි මේක බැරි දෙයක් නෙමෙයි අපි අධෛර්යමත් වෙන්නට කාරණයක් නෙමෙයි අපි උත්සාහවත් වෙන්න ඕන උත්සාහ කළේ නැත්නම් අපිට කවදාවත් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ හැබැයි උත්සාහ කිරීම එක කාරණයක් නිකන් මුලාවටපත් වෙලා මේ අද සෝවාන් වෙන්න පුළුවන් හෙට රහත් වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඉතින් එතන තියෙන්නේ එහෙම හිතන්නත් පුළුවන් අය ඉන්නවා. ඒ මට්ටමට වැඩුණු අය. ඒතර ඒ සාධක නැතුව සුදුසුකම් නැතුව තමන් ඉන්න තැන ගැන නිනව් නැතුව එහෙම හිතනවා නම් එතන තියෙන නිකන් අඥාන සංකල්පනාවක් විතරයි.